කලින් ලියුමක් ප්‍රතිත්ත කළා ඒක දැන් හැමදාම පත්‍රෙත් දැම්මනේ ඊළඟට නායක හඳුරු තව ලියුමක් අපිට දුන්නා මේක මම අපවත් වෙච්ච වෙලාවක විතරක් දැනුම් දෙන්න ඒ කියලා තියෙන හැටියටම කරන්න කියන එක නැවත මතක් කිරීමක්. ඒ නිසා ඒ දැනීම් දෙක දැන් අපි පිටියේ ගැහුවා. ඒ කියලා තියෙන ක්‍රමයටම කිසිම වෙනසක් කරන්න නැතුව අපි ඒ ටික කරන්න ඕන. ඉතින් දැන් නායක හාමුදුරුවෝ අද බොහොම සීනුවණින් යුක්තව අපවත් උනේ අද උදේ අපි දැන් මේ දවස් ටිකේ දවස් 10ක් විතර හරියට දානි ගත්තේ නෑ. බොන දෙයක් විතරයි දුන්නේ. ඊළඟට උදේ දාන පොඩ්ඩක් වලඳන්න ඕනේ කියලා. ඊළඟට අපි දාන ටිකක් හදලා මෙතනත් යනලුමයි අල්ලගෙන පොඩ්ඩක් වලඳන්න දුන්න වලඳන්න බෑ. ඊට පස්සේ අපහසු වුණා. අපි නායකහන්දන්ට වෙදකම් කරන දොස්තර මහත්තයා මේ මොරටුවේ දොස්තර නානායක්කාර මහත්තයා මේ මහත්තයාට ටෙලිෆෝන් කළා. මේ මහත්තයා හරියට මං හිතන්නේ ලෙඩු බලබලා හිටියේ විනාඩි 45ක් ඇතුළත නායක හඳ බලන්න ආයි. කියන්නේ පුදුම සත්පුරුෂයෙක් මේ භික්ෂුන් වහන්සේලාගේ නායක හඳ දිගට ඒ වෙද මහත් දොස්තර මහත්තයා තමයි මේ වෙදකම් කළේ. ඒ වෙලාවේ වෙලා ඉතින් අපි බෙහෙතුත් දුන්නා. දැන් ඊළඟට අපි දවලුත් බෙහෙත් දුන්නා. ගිලම්පස ටිකකුත් දුන්නා. ඊළඟට දැන් එන තත්ත්ව හොඟක් දුර්වල නිසා අපි දැන් නොනවත්වම පිරික් කිව්වා. මං හිතන්නේ හවස 3:00ම ඉඳලා නේද? ඔව් අපේ සුදමාන්න්ට එහෙම කිව්වා අර පැත්තේ තියෙන වැඩක් තියෙනවා නම් කරන්නේ. මොකද මේක මම පැහැදිලිව දන්නවා දැන් තුල තපවත් වෙනවා කියලා. ඒ නිසා ඒක බාර දීලා නොනවත්වා පිරික් කිව්වා. ඉතින් නායක හාමුදුරුවෝ ජීවිතයේදී නායක හාමුදුරුවෝ ජීවිතේ ලෝකයට වෙච්ච සේවයක් හොඳට මතක් කරලා දුන්නා. පොත්වල තියෙන ජස්සාලිසාකාර විපස්සනා භාවනාවේ තියෙන පද ටික ඔක්කොම මං ඇහෙද්දි කියෙව්වා. ඊට පස්සේ මං ඇහුවා පිරික් කියන්නේ. ඉතින් ඒක අනුමත කරනවා. ඊළඟට අපි දිගටම පිළික්කම සුදස්යාඳුරු කතා කරලා සුදස්යාඳුරු දිගටම පිළික් කිව්වා. ඉතින් අපි නායක හඳුරන්ගේ ධර්ම චක්‍ර පූජාවක් වශයෙන් 100ක් සම්පූර්ණ වෙන දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ ඒ පින්කම කරන්නනේ. ඉතින් හරියටම ධම්සක් පැවතුම් සූත්‍රයේ කිය කියා ඉඳද්දි තමයි නායක හඳුරෝ අපවත් වෙන්නේ. සිහිනුවණින් යුක්තව අපවත් වෙනවා. ඉතින් අපි උන්වහන්සේ අපි පෘථග්ජන තත්ත්වේ නිසා ඉතින් ඔහොම එන ස්වභාවයක් උන්වහන්සේ ඉතාම සිහිනුවණින් යුක්තව තමයි අපවත්ුනේ. ඉතින් අපි දැන් උන්වහන්සේට කරන එකම ගෞරවය ඒ කියලා තියෙන පිළිවෙලට අකුරක්වත් වෙනස් නොකොට ඒක කියවීම තමයි. ඒක ලොකු ආනන්ද දැන් සුදු මේ අනුනායක හාමුදුරන් වහන්සේට කතා කරලා කිව්වනේ. වෙනත් කතා කළා. ඊට පස්සේ කිව්වා නායක හාමුදුර වෙනස් කරන්න මොකද එපා ඒ කියන විදිහට කරනවා කියලා. ඒක දැනුම් දීලා දැන් අපි නායක හාමුදුරුවෝ මේ පාත්තිරයේ වැඩ ඉන්න ඇඳේදී අපවත් වුණේ. දැන් උන්වහන්සේ කියලා තියෙන්නේ දවල් නිදන ඇඳ මත කියන්නේ කියලා. දවල් නිදන ඇඳ අපි දැන් අතින් සකස් කළා. ඒකට දැන් අපි සියලු දෙනාම උන්වහන්සේගේ දේහය තැම්පත් කරන්න මේ හාමුදුරන් වහන්සේලා මේ දැන් මෙතෙන්ට ඇවිල්ලා ඉන්න දායක මහත්තුරු සියලු දෙනාම අරගෙන යමු. ඒ නිසා දැන් අපි නායක හාමුදුරන් වහන්සේට අපෙන් යම් විදිහේ වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ සියල්ලම අපි සමාව ගැනීමට අපි වානින් මෙතෙන්දී නේද ලොකෝ නේද මේ සිහින් මොනින් අපවත් වෙනවා කියන එක නේද Thank you. අපි ගෞරවනීය අපේ ගුරු දේවෝත්තම මහන්සේ සාපින් මේ දක්වා නන්දි වල දක්වලා තියෙනවා නම් සුපතිරියම් කම්පාවෙන් සමාවන ප්‍රේක්වා කියන්න ඕන. අපේ මේ ධර්මශාලාව ඒ කාප් පැහැදුව ඒ යකට වැඩ කරපු මහත්මයා ඉන්දියානු මහත්මයා ලොඩවයි කියලා ඒ මහත්මයාගේ නෝන මහත්මයාගේ මල්ලි හාමුදුරන් වහන්සේ බලන් ආවා බොහොම සද්ධාවන්තව. ඇවිත් නායක හාමුදුරන් ගැන කියනකොට මට කිව්වා හාමුදුරනේ අපවත් වෙච්ච දවසක කොහොම හරි දැනුම් දෙන්න කියලා. මං කිව්ව මහත්තයෝ ඒක කොහොමවත් කරන්නේ නැහැ. ඒක කොහොමවත් කරන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ එහෙමනම් මම සිවුරක් ගෙනත් දෙනවා හාමුදුරුවනේ. ඒක අපවත් වෙච්ච වෙලාවේදී මේක උඩින් පෙරවන්න කියලා. ඊට පස්සේ නායක හාමුදුරුවන් වහන්සේටත් මේක මම කිව්වා. ඒ කියපු වෙලාවේ හා එහෙනම් ඒක බොහොම හොඳයි. මේකත් ලැබිච්ච එකත් බොහොම හොඳයි. මේ ඒක පොලේ නම ඒක සතහන් කළාම ධම්මානන්ද ආරන්ති යන්නේ කියලා. ඉතින් ඒ විදිහටම අරන් තිබ්බා. ඒක මේ සිවුර ඉතින් නායක මහානායක මාහිමිපාණන් වහන්සේ පෙරවන්නේ මේ පාට නුණත් මේ මහත්යා ගෙනත් දීපු සිවුර අපි උන්වහන්සේගේ මේ දේහය වැහිීමට යොදලා. ඊට කලින් මහානායක හාමුදුරන් වහන්සේ කියලා තියෙනවා සිවුරු කීපයකින් මගේ ශරීරය ඔතන්න කියලා. ඒ වගේම ලුණු ලුණු මල්ලක් මෙතන පෙකණිය ළඟ තියලා බනින්න කියලා. දැන් මේ ටික අපි ඔක්කොම සිද්ධ කළා. දැන් තව සිවුරු කීපයක් හොතලා අපි මේක පෙරවමු. Thank you. අර නායක හමුගේ බැල්ලින් කියලා තියෙනවා මේ අවදිකක්. පෙට්ටියක් ගන්න එපා. ලෑලි තට්ටුවක් මත දෙහි තියාගෙන යන්න කියලා. ඊට පස්සේ උන්වහන්සේ කිව්වා මේ ආය අමුතුවෙන් ලෑ ඒක පොලේ සටහන් නොකලට අමුතුවෙන් ලෑලි තට්ටුවක් හැදුවේ නැතුවර කමක් නැහැ. දවල් නිදන ඇඳ මතක තියාගෙන ඒ දරසායට ඇතුල් කරන්න. ඒක නිසා දැන් ඉතින් ඒ දවල් නිදන ඇඳ තමයි මේ ඇඳ ඒක නිසා අපි ආය අමුතුවෙන් ලෑලි තත්ත්ව හදන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හෙට ඒ ආකාරයටම මේ අපි දර්ශාය හදලා ඉවරෙච්ච මොහොතක නායකයන්ගේ දේවයන් අපි ආදාහනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සස්සලා ඉන්න දායක මහතු විශේෂයෙන් දැනගන්න ඕන නායක හම්බුනේ කියලා තියෙන්නේ ගණ්ඨාද නාද කරලා හරි මොකවත් කියලා කරන්න එපා කියලා. අපි ගණ්ඨාද නාද කරේ නෑ ඒ නිසා ඔයත් අද කරන්න තියෙන එකම උදව්ව හෙට අර බිම සකස් කරලා එතන දරසාය හදනවා. දරසාය කියලා කොහොමත් අමුතින් කරන්නේ නැහැ. මේ ඇඳ ඇතුළු කරලා අදාහනය කරන්න පුළුවන් ආකාරයට ඒ දර ටික සකස් කිරීම පමණයි. ඊටවට උදව්වක් කරනවා නම් කැමති කෙනෙකුට දර ගිනල්ලා උදව් කරන්න පුළුවන් දර කැල්ල. ඉකොලියස් තමයි. ඉතින් නෑ කම් මේ ලෑස්තයි මේ කල්පම හතරේ මතක් කරලා තියෙන ඔය දෙන්නා දැන් කාලේ ඉස්සර ඉඳලා කීප විටක්ම ඔය දෙන්න දර හොයා දීමේ ප්‍රධාන කරගන්න ඒක දරසය හදනකොටත් ඒකට ක්‍රියාත්මක වෙන්නේ කියලා තියෙන දෙන්නටත් අපි ඉඳන් යන්නේ කියලා කියනවා. ඔව්. ඉතින් දැන් අපිට මහත්තුරුන් දෙකෙන් කටියට පුළුවන් ඉතින් ඇවිල්ලා ගෙම් ඉල්ලා ඉක්කන් තාසන් සකස් කරන්න. ඊළඟට දැන් මම සංගප්පත් සිද්ධ බව දැනුම් දීලා ඊපස්සේ තමයි පත්‍රවලටයි ගුවන් විදුලියේ රූපවාහිනිය කොටම දැනුම් දෙනවා. අපත් මේ කියලා තිබුණ ආකාරයට කලක් වෙනවා. දැන් ඉතින් දෙය දැක බලා ගැනීමට දැන් කියනකොට මෙතන තමයි කියලා තියෙන්නේ. අස්තිදේ නැති. මම නෑ නෑ නෑ ඒ අපේ අතිගෞරවනීය මහානායක හාමුදුරන් වහන්සේගේ මේ සම්පූර්ණ සාසනීය විච්ඡ සේවය කියලා මේ කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. කොයි කවුරුත් දැන් පිළිගන්නවා. ඒ නිසා අපි දැන් උන්වහන්සේ මේ සත්‍යතම විශාල ආදර්ශයක් නේද. මේක ඇත්ත වශයෙන් මගේ හැඟීම නම් බුද්ධිමත් ලෝකයක්. නිකන් තේරුමක් නැතුව යම් නම් දේවල් වලට දීපහදම් කරලා අවස්ථාන නියම කළේ නිකන් තේරුමක් නැතුව කරන වැඩවලට මේක ඉතාම උසස් ආදර්ශයක් නවා. ඒක නිසා කවුරු සමහරට අපි බනින්නත් පුළුවන් මේ දෙනා මේ දේවල් කියන පුළුවන්. නමුත් මේ ආදර්ශය කියලා නිම කරන්න බැරි වටිනා දෙයක්. ඒ නිසා අපි උන්වහන්සේට කරන ලොකුම ගෞරවය නම් මේ කියලා තියෙන දේ අකුරක් නැහැ කිරීම. ඒක ඉතින් හැමදෙනාම මතක තියාගන්න. අය කිසිම වෙනසක් කරන්නේ නැහැ නායක. ඔය ඔය කියලා දෙන්න මට ඔය තත්ත්වයම. හරියට හරි හරි ගැස්සනවා. අර කකුල පොඩ්ඩක් වකුට වෙලා තිබුණානේ. ඒක උපරිමව හරි ගැස්සෝ ඊට වඩා මේව කරන්න බෑ නේද? ඒකට තමයි මේ මේක දෙහම් වෙන්නේ නැහැ නායක. දර්ශය හදලා ඉරිස් වෙලා වගේ මොකෙන් දර්ශය සූදානම් වෙනවා. ඒක ඒක කොහොමද? හිතට එහෙමයි නායක හඳුනන. දැන් දැන් මේ කියලා තින්නේ මේ අපවත් වෙච්ච වෙලාවක කිසියම් දන්තාරවත් ගහන්න එපා මොකක් කියලානේ. දැනුම් දීමක් කරන්න එපා. ආරංචි මාත්‍රයෙන් ඕගොල්ලෝ කෙනෙක් ආපුවා. නායක හඳුනන විතරක් දැනුම් දෙන්න කිව්වා. ඒක නම් අපි කලානේ. ඊළඟට දැන් තියෙන්නේ දැන් මේකට සහභාගී වෙන ඕන කෙනෙකුට දර කෑල්ලකින් විතරයි සහභාගී වෙන්න කියලා තියෙනවා. දැන් දායකයන්ට ඕන තරම් ඒක හදලා දරසෑ හදලා ඉවරෙච්ච වෙලාවක මේ දේහය මේ ඇඳේම තියාගෙන ගිහිල්ලා දරසායට ඇතුළු කරලා ඉඳගන්න කියලා තියෙනවා. මේ හාමුදුරුවෝ කාටවත් කියන්න එපා කොහොමද මෙහෙම කිව්වේ නම් එන හාමුදුරුවෝ ආරංචි මාර්ගයෙන් එන ඕනම කෙනෙක් ඒ වෙලාවට කවුරුවත් ඇවිල්ලා නැත්නම් පන්සලේ වැඩ ඉන්න හාමුදුරන් වහන්සේලාට හරි පූජා කළා ඒ දේ කරන්නවත් කිසි කෙනෙකුට දැනුම් දෙන්න බෑ නායක හාමුදුරුවෝ විතරයි කියන්නේ. නායක හාමුදුරුවෝ දැනුම් දෙන එක වෙනම දෙයක්. දැන් මට කියලා තියෙන්නේ ඒ ටික කරන්න ඒ ටික අපි කළා අපි ඔව් හෙට කීයද? ඒක තමයි දරසය හදලා ඉවර වෙච්ච වෙලාව. අපි හිතමු උදේ 9ට දරසය හදලා ඉවර වුණා උදේ 9ට. ඒක ආසර්ට දාන. ආසර්ට හතරට එහෙම වෙලාවක් එපා නෑ කරේ. ඒකට ඒක කියලා දෙන වෙලාවන් නියම කරගන්න එපා කියලා. ඉතින් අර දැන් පොට කරන අයකම කියන්නේ මං කියන විදිහට නොකළොත් ඒක මට කරන ලොකු අවමානයක්. ඒක නිසා අපි කොහොමවත් දිනයක් නියම කරගන්න එපා නෑ. නායක හඳුනන මේ අගෞරව පිළිස එහෙම නෙමෙයි. දැන් අන්තිම මොහොත දක්වා අපි ඒ ටිකක් කළා. ඉතින් මානායක ආනන්දගේ ඒ අවසර පරිදි අපි ඒ ටික එහෙම කරමු. වෙලාවකට ලොකුහාම ඒක ආවාස අරකට ඉඳ තියෙනවා. මේවත් හොඳට සකස් කරනවා. එතන ගමු නායකහන්. ඒ මොකද මේ පැත්ත ඉඩක් නැහැ. ඒවා. මේක තීර නැති නිසා අපි පන්සල් ලක්ෂක අයිති කරනවා. ස්ටේජ් එක වගේ මම හොඳට මේ oh, ඒක මම කිව්වා පොඩ්ඩක් කලින් මම අපහසු පස්සේ ඕක තමයි කව පණ අදිනවා කියන්නේ. නයිකෝ පණ අදිනවා කියන්නේ. ඒවස්වාමීන්ටත් දොස්තර මහත්තයාට දැනුම් දෙන්න මම දොස්තර මහත්තයාට කෝල් එකක් දුන්නා. දොස්තර නායකයන් මහත්තයා මුරුටින් නැගලා තෝරගන්න බැහැ. හරියට විනාඩිය මම කොහොම ආවද කියලා මට හිතාගන්න බැහැ. ලේදුන්ට වෙනසන්තර කරේටි මෙහාගේ 45ක් යන්නේ ඉතින් ආවින්ද බලලා මෙහෙතු දීලා ගියා. ඒක කතා කරන්නේ දොස්තර මහත්තයාට මොනවද කරන්න කියලා එහෙම දැන්. අ දෙකක් වගේ දුන්නා ඉතින් ඒවා ඒ අරගෙන අවස්ථෙන් වෙන්න අපහසුයි අපි දැන් ඊළඟට දැන් මම දන්නවා අද කොහොම හරි රාත්‍රියේ වෙන අපවත් යනවා කියන්නේ. ඊළඟට මම කොහෙවත් ගියේ මේ තුන තුනට විතර පටන් ගත්තා මම දැන් දිගටම පිළිස් කිවනා. ඒ අපහසු වෙන අහුවම කිව්ව පිළිස් කියන්නේ කතා කරන්න හදනවා කතා කරන්න බැහැ වචනේ. පිළිස් කියන්නේ ඒක අනුමත කරනවා. දැන් සිටින විශ්වාසව වුරුදු වයසේය අපට ඉදිරියට ජීවත් වීමට ඇත්තේ මන කලෙකි අපගේ මරණය සිදු වූ විටක ශරීරය වෙන පිළිපැදීමේ මෙසේය දැන්වීම් ලියුම් ආදිය යවා මරණය ප්‍රසිද්ධ නොකළ යුතුය. කිසිම සැරසෙනලක් නොකළ යුතුය. කොඩියක් දැන්වීම පවා නොකළ යුතුය. මරණය සිදු වූ විටක දේහ කැමැති කෙනෙකුට දැක ගැනීම සඳහා විශේෂ සැරසෙනලක් නැතිව අප දවල් කාලයේ වෙසෙන කුඩා ඇඳ මත තබන්න සමීපයේ පහන් දෙක තුනක් දල්වා තැබීම පමණක් කරන්න පන්සල් වත්තේ අයිනික දරසෑයක් තනාපේ අවසන් වූ විටක දවාලෙහි හෝ සාත්තිරියෙහි හෝ ලෑලි තත්ත්වක දේහය සබාගෙන දරසෑයට ඇතුළු කොට ගිනි දල්වන්න ආදාහනය කිරීමට දිනයක් වේලාවක් කලින් නියම නොකරගත යුතුය වේලාව දරසෑය තනා අවසන් වන වේලාවය ආදාහනයෙන් පසු අපවත් වූ බවින් නියම කර තැබූ පරිදි ආදාහනය සිදු කළ බව वह पद्मलिन प्रसिद्ध करान அது a angélica que está pela Copa Raposa. Nessa primeira ação de negócio, a gente dá e valoriza a ideia. Agora a gente está atrás do इन्हें कहा था मुझे मैं दान वाला पूर्व आने से हाँ क्यों ये बात मैं उनको तक खेल बार बार उसको मैं दादा हसन का करे पाते ये तो नहीं तो लामा हुए मैं अटोन लिखा तो ये जीरो नहीं है ආගමකට වස්තුවේ දිනකම 100ක් වගේ. ඒ ගමන් කෝ ඕක තමයි කෝ පණ අදිනවා. හ්ම්. ඕක තමයි කෝ පණ අදිනවා කියන්නේ. දැන් නාගයන්ම හ්ම්. ඊට මම දොස් මහත්ම කොටස් ගන්න තියෙනවා නේද? ඇතුළේ තියෙන ගන්නවා ඒක තියෙනවා නේද? මහත්තාව නෑ කියලා. නෑ නෑ. ඒක තමයි. මතක් කරලා දෙන්නේ කියලා. ඔක්කොම කියලා තියෙන සාහනායම පවා මතක් කරගන්න. මතක් කළා නම් පිළිත් කියන්න. කතා කරන්නේ කතා කරන්නේ. අපි හතරේ හතරේ කියලා නම් දෙකේම පිළිත් කියනවා. ඉන්න පිළිත් කියලා අන්තිමට ධම්සක් ප්‍රයෝගන සූත්‍රයේ බොජ්ජංග පිළිපදගෙන ධම්සක් ප්‍රයෝගන සූත්‍රයේ තියාගෙන යනකොට මෙන්න මේ තමයි ධම්සක් ප්‍රයෝගන වංශයේ මේ විනාඩිය හරි ප්‍රයයි නේද? එහෙනම් ධර්ම චක්‍ර පූජාව කියලා උපන්දින සිංකම් කරන බලන්න. හරියට ඒ දෙපිහි නුවණින් අපවත් නෑ. ඒ වාස 100 100 අපි නම් ජූලි 19 100 සම්පූර්ණ. ජූලි 19 සම්පූර්ණ මේ මාස 19. ඒ දවස් 15 වයි ඉන්න කියලා තියෙන ආකාරයට මේ පූර්ණ පක්ෂ විස්තර. දැන් මේක දරසය හදලා ඉවරෙච්ච මොහොතක මේ අද පිටින්ම ගෙනියලා ඒ ආකාරයට ඊළඟට ඒ එන හාමුදුරුවන්ට ආරාධනා කරන්නේ නැහැ කොහොමද? එතනට ඒ වෙලාවේ වැඩ සිටිය හාමුදුරුවන්ට දායකත්වයෙන් දෙයක් දෙන දායකත්වය පූජා කරපුවා මොනවද? ඒ කටයුතු ඒකට අනුසම් දැනෙන් කරන්නත් එපා. එතකොට මේ ඊළඟට දැනුම් දෙන්නේ කොහොමද? ප්‍රවෘත්ති පස්තර වලට ගුවන් විදුලි රූපවාහිනියට නායක හාමුදුරුවෝ කියලා තිබුණ විදිහට ආදාහනය කළා කියලා දැනුම් දෙනවා. නැතිව කන්ටාවක් එහෙම නෑ අපේ නම්. හ්ම්. ඒ කියලා තියෙන දේ තමයි මේ ලාපවත්නාව අලුත් බං පොරවල් දිනා ඉන්නම් පස්සේ ලයිට් පොඩ්ඩක් එතන වාරේ විදියටම පිළිච්චි. ඉතල ඔක්කොම මම නායකයන් මතක් කළා. මම දැන් පැහැදිලි දෙනවා මේ අපහසුතාවය නායකයන් ඉන්නේ ඒ ප්‍රශ්න වල මම බලලා තියෙනවා නේ. जिला एक को पहले का लगेगा यहाँ पे हमें यहाँ पुरुष के अंगेन तेईस एक दिवस विघटन के लिए अंत में अति दुर्गा से जाओ मत मतलब वाहन की वजह से हमसे तेईस देखेंगे दम तक तो तुम चूज करें मैं तक किए पता तो तो तो दुकान जो है हमारे තමයි එහෙනම් හතරමයි තොත් නවයට හයක් තියෙන මේකට හෝ බටු ඉතින් කොහොමද කියන්නේ කියලා හමුවන්නේ මේක ඉඳ නැති. ඒක අපි ගත්තානේ. මේක දැන් අපිට පහසු දැන්. දැන් ඒක කරන්න පුළුවන්. කොහොමද බොහෝ විසින් උන්වහන්සේගේ ධර්ම දානමේ කුසලයෙන් ශක්තියෙන් කොහොමද අවසාන මොහොත දක්වා අවුරුදු 9ක් විතර ඉන්නේ කොහොමද දෙස්කින්ද ඒකකින් ඒක නමුත් දැන් අද අද කිව්ව පිළිසිදුව කියන්නේ කිව්වා දැන් ඒක අපි කොහොමද අපි කියන්නේ කොහොමද උදේ ඔක්කොම දේව පිළිසිදුව කියන්නේ අමාරුයි කිව්ව පිළිසිදුව කියන්නේ පිට විනයාලංකාරාමාධිපති සාහිත්‍ය චක්‍රවර්ති පඬිත ප්‍රවචන විසරද මහාචාර්ය රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ 1897 ජූලි 19 වෙනිදා උපන්නේ ඔව් දැන් 95 අවුරුද්දක් මේ 19 වෙනිදාට සම්පූර්ණ වුණා ඒ නායක හඳුන්ගේ දෙමව්පියෝ දෙමව්පියෝ නැති වෙලා දැන් බොහොම කල් වෙනවා. නම් වශයෙන් මතක් කරනවා නම් අම්මගේ තාත්තගේ නන් දෙක අම්මගේ මේ තාත්තගේ නම බස්තියම්ද පවුලිස් කියලා. අම්මගේ නම නම් ඔන්න මොන මොන සිංහ කියලා කට්ටියක පොඩි නෝනයි කියලා තමයි එකම ඒ ගෙදර දොරේදී වහාර කළේ නම් ඒ ලියන කියන නියම නම් නම් මට කොහොමද කියලා මට මතකක් නෑ. නායකහරෝ පැවිදුනේ අවුරුදු පැවිදි වුණේ අවුරුදු කීයේද විතරද? අවුරුදු මගේ ඉතේ 10 සම්පූර්ණ වෙලා 10ට ලබලා වගේ දෙද්දි. 1906 ජනවාරි 8 වෙනිදා. පැවිද්දට යමුනේ කොහොමද කවුරුවා කියලාද අම්මා තාත්තා කියලාද නායකහා කැමැත්තෙන්ද? පැවිද්දට යොමු වුණු කාරණය නම් දීර්ඝ කතාවක්. අපි ටිකක් දැනගන්න කැමතියි. අර මේ විනයාලංකාර කියලා බුදුම නායක හාමුදුරු නමක් ඔය කොළඹ වැඩ හිටියා දන්නව ඇති නේද? ඒ අපි අහලා තියෙනවා. අන්න ඒ හාමුදුරුවෝ ලංකාවට තවත් හාමුදුරු කෙනෙකුත් එක්ක ඇවිත් සිද්ධාස්ථාන වන්දනා කරමින් ඒ වගේ මේ සිද්ධාස්ථානවල මාස ගණන් නැවතිලා වත් පිළිවෙත් කරමින් මේ රටේ අවුරුද්දක් දෙකක් හැසිරුණා. බුරුමේ සිරිතත් තියෙනවා බුරුම ජාතිකයෙක් වුණොත් සෑම පිරිමියෙක් වුණා. අන්තිම වශයෙන් සාවකාලික වශයෙන් සතියක්වත් මහාන වෙලා ඉන්නවා. ඒ චාරිත්‍රය පුරුදු කරන්න වෙන්නේ නැති මෙහාට බුරුමහාමුදුරුවෝ මේ දරුවන් මහාන කිරීමේ මහාන වීමේ ආනිසංස ගැන බොහොම බණ කිව්වා ඒ බණ කියනකොට ඒවා අහලා බොහෝ දෙනෙක් මහාන වෙන්න ලෑස්ති වුණා අපේ තාත්තත් ඒ හාමුදුරුවන්ට බොහොම පැහැදිලා හිටපු කෙනෙක් තාත්තා ඒ බණ අහලා මේ මගෙන් ඇහුවා ඒ ගෙදරට ගිහිල්ලා පුතේ උඹටත් මහාන වුණාම නරකද කියලා ඉතින් මේ මහානකම කියන එක මොකක්ද කියලා මොකට කරනවා කියලාද කියලාවත් මහාන වෙලා ජීවත් වෙන්නේ කොහොමද කියලා මොකක්වත් පිළිබඳව කිසිම දැනුමක් මට ඇත්තට මම නිකම්ම කිව්වා එනම් මටත් හොඳේ මහාන වෙන්න කියලා. පවුලේ වැඩි පහල් දැනත්තා මමයි. අපේ නංගි කෙනෙක් ඉන්නවා පිරිමි සහෝදරයෝ හතර දෙනෙක් හිටියා ඒ හතර දෙනාම නම් දැන් දැනට ජීවත් වෙන්නේ නංගිත් මාත් පමණයි. දැන් එතකොට තාත්තාගේ කියම් පිට අර එකපාරට කැමති වුණා ඒ අනුව දැන් නායකහාරන්ට බාර දුන්නා. බුරුම නායකහාරන්ට පැවිදි කරන්න. ඔව් පැවිදි කරා ඉතින් ඒ අනුව එහා පැත්තට ඇවිල්ලා. ඒ මහානකලේ යුවිනේ අලංකාර කියන බුරුම හඳුරු. ඒ ඊළඟට නායකහාරු පැවිදි වෙලා 1908 නෑ මට වර්ෂ මතක නෑ. ඒ ජනවාරි 27 වෙනිදා තමයි බුරුමෙට ගිහිලා තියෙන්නේ මේ අලුත පැවිදි වෙච්ච කණ්ඩායම. ඔව්. ඉතින් එහෙම ගිහිල්ලා එහෙ සාමණේරයෙක් විදිහට ඉගෙන ගත්තා. ඔව්. දැන් මොනවද ඉගෙන ගත්තේ දැන් බුරුමෙට ගිහිල්ලා? බුරුමෙට ගිහිල්ලා ඉගෙන ගත්තේ එහෙම ගන්නන්නේ මේ බුද්ධ ධර්මයේ පමණයි. ඒ. ඒ පන්සල්වල වෙන බාහිර දේවල් භික්ෂුන්ට උගන්වන්නේ නෑ. දැන් pāli භාෂාවෙන්ද ඔය දැන් බුරුමහාඳුරු ඇවිල්ලා මෙහි බණ කිව්වේ pāli භාෂාවෙන්ද එහෙම නැත්නම් සිංහල කතා කරන්නේ? කියන හඳුරන සිංහලෙන්මයි කිව්වේ. අපි ඉතින් එහෙ යනකොට අපට පාලි භාෂාවෙන් ඩිංගක් ඔහේ කතා කරන්න පුළුවන් වෙලා තිබුණා. ඒකෙන් ගුරු හාමුදුරුවෝ එක්ක පාලි භාෂාවෙන් කතා කරගෙනින් තමයි අපි වැඩ කළේ. ඉතින් ක්‍රමක්‍රමයෙන් එහෙ ඉතින් ගුරු භාෂාවයි ත්‍රිපිටක ධර්මයයි ඉගෙනීම කළා. දැන් නායකහරු 1917 ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා තමයි බුරුමේදී මේ ධම්මිකාරාම කියන සීමාවෙදී උපසම්පදාව ලබාගෙන තියෙන්නේ. ඔව්. සම්පදායේ වෙලා අවුරුද්දකින් විතර පස්සේ ආපහු ලංකාවට නායකහරු වැඩම කරලා තියෙනවා. එහෙම ඇවිල්ලා කොළඹ මහා විසුද්ධාරාමේ ඒ වැඩ හිටපු අරංගල සිරිධම්ම නායකහරුන්ගේ ආශ්‍රයෙන් එහෙම ඉගෙනගෙන තියෙනවා. දැන් ඒ කාලය තුල කොහොමද නායකහරුන්ගේ ජීවිතය දැන් ලංකාවට ආවට පස්සේ ලංකාවට ආවට පස්සේ අවුරුදු ගේටයක් එතන හිටියා. එතන හිටියා. දැන් විශේෂයෙන් ඒ කාලය තුල අභිධර්මයේ පිළිබඳව අභිධර්මවත් එතන යනකොට මට සෑහෙන දැනුමක් ලැබුණා. නමුත් මේ ඔක්කොම බුරුම භාෂාවෙන් ඉගෙනගෙන වෙන්නේ ඒවා සිංහලෙන් කියන්න සිංහල පිළිබඳ මට දැනුමක් නැහැ. මේ මම ඉස්කෝලේ ගිහින් තියෙන දෙවෙනි පන්තියට විතරයි. ආහ්. ඒතකොට නායකහාරවන්ට දැන් සිංහල කියන්න ඉතින් අර මේ ශ්‍රීධම්ම හාමුදුරුවෝ උගන්වනවා. ඒ ශ්‍රීධම්ම හාමුදුරුවෝ උගන්වන පන්තිවලට ගිහිල්ලා මමත් ඒවා අහගෙන ඉඳලා ක්‍රමෙන් තමයි සිංහලෙන් වැඩ කරන්න පුරුදු කරගත්තේ. දැන් එහෙම ගිහිල්ලා දැන් නායකාරව මුලින්ම ලියාපු පොත විදියට දැන් කුළුඳුල් ධර්ම සාහිත්‍ය කෘතිය නිර්වාණ විනිශ්චය කියලා නායකාරුගේ මුල්ම පොතනේ. ඔව්. ඒක නායකාරු ඒ වගේ පොතක් ලියන්න මොකද පෙළඹුණේ මුලින්ම? නිර්වාණ විනිශ්චය කියලා. ඒ පොතක් ලියන්න පෙළඹුණේ ශ්‍රී ධර්මශ්‍රී කියලා සංගරාවක් තිබුණා. ඔය සංගරාවට මට නිවන පිළිබඳව ලියන්න ලියා දෙන්නේ කියලා කිව්වා. මං ඉතින් ලියා දුන්නා. ඒ මම නිවන තෝරපු හැටි හරි නැත කියලා හිත. තවත් කෙනෙක් ඊට විරුද්ධව ලියලා හිත වාදයක් ඇති වුණා. මේ වාදයක් ඇති වුණාම මම කල්පනා කළා පොඩි සංගරාවක මාසයකට වරක් පොඩි ලියුමක් පළ කළා මේ නිර්වාණ සත්‍යය කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ ඒක නිසා නිර්වාණ සත්‍යය දක්වන පොතක් ලියන්න ඕනයි කියලා කල්පනා කළා ඔය පොත ලිව්වා ඕක ලියන කාලෙත් විතර සිංහල හුරුවක් නෑ දැන් නායකහරු ලියාපු පොත් ගත්තම 25ක් විතර 25ටත් වැඩි එතකොට දැන් ඔය බුද්ධ ජයන්තිය නිමිති කරගෙන තමයි නායකහාරෝ ග්‍රන්ථමාලාවක් ලියන්න ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් ඒ බුද්ධ මාලාව ජයන්තිය නිමිත්ත කරගෙන මම ආරම්භ කළා නෙමෙයි. සදහන් අමා කියලා ධර්ම පත්‍රිකාවක් මුද්‍රණය කළා මාසයක් පාසා කොළඹ එක්කෙනෙක්. එයාට මම ওই ධර්ම පත්‍රිකාව හැම මාසයක්ම ලියා දුන්නා. ඒ ඔය බුද්ධ ජයන්තියෙන් අවුරුදු 10කට විතර ඉස්සර ඒ ඉතින් ඒ ඇයට ඔය ධර්ම සත්‍යිකාවලට ලියා දීපු ලිපි වලින් ඔය චතුරාර්ය සත්‍යය පිළිබඳ ලිපි සම්පියකුත් මම ලියුවා. ඒ චතුරාර්ය සත්‍යය කියන මේ ලිපි සම්පිය බලාපු බොහෝ දෙනා ඒක බොහොම වර්ණනා කරන්න පටන් අරගත්තා ඒ ලිපි පෙළ බොහොම හොඳයි කවුරුවත් එච්චර හොඳට මේ යතුරාර්ය සත්‍යය පිළිබඳ විස්තරයක් ලියලා නැත කියලා. ඒ ඊට පස්සේ මම කල්පනා කළා මේ බුද්ධ ජයන්තියට දහවෘද්ධත්වය ඒ කාලේ අර පත්‍රිකා ටික එක්කාස කරලා පොතක් වශයෙන් චතුරාර්ය සත්‍යය කියලා මුද්‍රණය කරවන්න ඕනේ කියලා. ඒ ඒක ඒකේ ඉතින් නිකන් දන්න මේ සම්බුද්ධ ජයන්ති ධර්ම පුස්තකය කියලා හිතේ අවුරුද්දකට එක එක පොත නිකෙප් කරන්න හිතාගෙන නමුත් ඒක කෙරුණේ නැහැ. දැන් නායකහරුන්ගේ පොත් කියවලා ගොඩාක් ධර්ම කරුණු පිළිබඳව එහෙම දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පාඨකයෝ විශාල සංඛ්‍යාවක්. ඒ පොත් කියෙව්වා මේ රටේ. ඒ වගේම දැන් නායකහරුවෝ දැන් ওই විදිහට ওই ධර්ම කරුණු එක්රැස් කරගන්න කොයිතරම් කාලයක් ගත කරනවද එහෙම නැත්නම් ඒවට කොයිතරම් මහන්සියක් වුණාද කියලා නැවත වතාවක් නායකහරුවෝ මතක් කරනවා නම් දැන් ඔය පොතක් ලියන්න ගියාම චතුරාර්ය සත්‍ය. එහෙම නැත්නම් විදර්ශනා භාවනා ක්‍රමය බෞද්ධයාගේ අත්පොත ඔය වගේ නොයෙකුත් මාතෘකා යටතේ විශාල ග්‍රන්ථ සංඛ්‍යාව නායකවරු ලිව්වා. ඔය ලියාපු පොත් දැන් ධර්ම කරුණුම විස්තර කරමින් හුඟක් පොත් ලියලා තියෙන්නේ. ඒවා දැන් අටුවා, ටීකා ඔය ඔක්කොම සම්බන්ධ කරගෙන දැන් කොහොමද ඒවට කරුණු හෙව්වේ? ඒවට කරුණු අසවල් විදිහයි කියලා ඒක මට කියන්න අමාරුයි. දැන් නායකවරු ක්‍රම ක්‍රමයක් තිබුණා දැන් පොතක් කියවනකොට මෙන්න මේ අහවල් මාතෘකාවට කියලා එහෙම වෙන් කරගෙන කරුණු එක්කාසු කරාද? එහෙම එක්කව කරන්න ඉතින් හිතකත් ධර්මයේ ඉගෙනගෙන තිබුණා පොත් ලියනකොට ඒකට ඕන කරන කාරණා ඉතින් මතක් වෙච්ච තරමක් අර පොත්වලින් අරගෙන ලියන එක තමයි කරන්නේ. දැන් ඔය ඒ කාලේ ලියුම් එහෙම එවන්නේ නැතිනේ පාඨකයෝ ඔය පොත් කියවලා. එහෙම ඒවා ඔය කොච්චර සාමාන්‍ය දෑ ඒවයි මොනවත් නැහැ කහන්න මතක් කරනකොට අපෝ මේ ඔය දැන් ඔය මුද්‍රණය කරලා ලියන පොත් කියවලා මේ ඒවල තියෙන ස්තුති කරලා කෘතඥ භාවය ප්‍රකාශ කරලා ඒවල තියෙන ලියුම් නම් සිය ගණනකට වැඩි වැඩි තරම් අපේ දැන් නායකවරු ඒවට උත්තරත් ලියනවාද ඒ කාලේ එහෙම ලියුමක් ආම කවුරු හරි පොතක් හොයාගන්න එහෙම නැත්නම් එහෙම ධර්ම කරුණු අහලා එවන අයත් ඇති ඔය අතරේ අහලා එවන අයට පිළිතුරු ලියලා අරිනවා සමහර විට සමහර විට ඉතින් වැඩි වැඩි වුණාම ලියලා අරින්නෙත් නෑ බුද්ධ ජයන්ති කාලේ එහෙම ලියුම් බොහෝම එන්න එන්න පටන් ගත්ත වැඩිකම නිසා මං ඉතින් පිළිසුදු අරින්නේ නැතුව නිකා හිටියා ඒ කාලේ දැන්. ඒ නායකවරු ඊට අමතරව දැන් ජීවිතේ ඔය පොත්පත් ලියනවට අමතරව ඔය විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙලා එහෙම මේ ඉගැන්වීම් කටයුතු වල යෙදුණා කියලා අපි දන්නවා. ඒ කොහොමද සිද්ධ වුනේ? ඒක කොහොම නමුත් ඉතින් ඒ කාලේ මේ අභිධර්මයේ පිළිබඳව මේ රටේ විශේෂ දැනුමක් ඇති කෙනෙක් හැටියට පිළිගැනීමක් ලැබුණා. ඒ නිසා විශ්වවිද්‍යාලයේ අත්තම මට හිලා හිට අර යක් අඩුවේ හාමුදුරුවෝ කිරිවත්තුලේ හාමුදුරුවෝ තවත් කීප දෙනෙක් මෙහාට ඇවිල්ලා අභිධර්මයේ පිළිබඳ මහාචාර්ය ධුරය මට බාර ගන්න කිව්වා. මං ඉතින් ඒ අත්තන්ට කිව්වා මට ඉතින් ඒ ඔකට ඒ තරම් ව්‍යාවෘත වෙන්න පුළුවන් කමක් නෑ. සතියකට එක දවසක් නම් මොකක් හරි වැඩක් මම කර දෙන්න මට මහාචාර්ය කමක පඩියක්වත් මොකෝ ඕන නැත ඒකට කියලා හිත. නායකහරු දැන් මේ විශ්වවිද්‍යාලෙත් ඉගෙනීම කරලා නායකන්ට 1963 අවුරුද්දේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය චක්‍රවර්ති උපාධිය පිරිනමලා තියෙනවා. ඔව්. ඒ වගේම 1965 අවුරුද්දේ ප්‍රාචීන භාෂෝපකාර සමිතිය මගින් පඬිතු උපාධිය පිරිනමලා තියෙනවා. දැන් නායකහරු දැන් ඔය නොයෙකුත් කටයුතු කරන අතරේ ওই විදිහට පොත්පත් ලියනවා ඒ වගේම දැන් නායකහඳුරු පිළිබඳව රට දන්නේ නායකහඳුරු ධර්මදේශකයෙක් විදිහට ප්‍රසිද්ධ වෙලා නැහැ. නායකහඳුරු එහෙම ධර්මදේශනා එහෙමත් කරනවද ඒ කරාද ඒ කාලේ දැන් ඔය ඒ කාලේ කළා. ඒ ඒ කාලේ දැන් කළාට ඒ තරම් ප්‍රසිද්ධ ධර්ම කතිකයෙක් වෙලා හිටියේ නැහැ. මට ස්වභාවයෙන්ම මම අඬ හොඳ නැහැ වැඩි කතා කරන්න ඒ කාලේ හිටන්න මට අමාරුයි. එහෙ. නායකහඳුරු පැවිදි ශිෂ්‍යෝ ඇති කරලා ඉන්නවා. ඒ පැවිදි ශිෂ්‍යෝ කවුද කියලා මතක් කරන්න ඕන? කොළඹ සුදුවැල්ල ශ්‍රී විනය අලංකාරාරාමයේ ඉන්නෝහේ හේනේගම කල්යාණ සිරි කියලා නමක්. බොල්ගොඩ ඉන්නවා සුමංගල කියලා නමක්. මෙහෙත් ඉන්නවා කෝවිද කියලා කල්යාණ ධම්ම කියලා. තව ඉතින් මේ දැන් ඉතින් මට මේ උපස්ථාන කරමින් ඉන්න හිරියොරුවේ ධම්මානන්ද ආයුෂ්මතුනුත් ඉතින් අපේම ගෝලයක් හැටියට තමයි ඉන්නේ. අපේම ගෝලයක් හැටියට තමයි මම සැලකන්නේ. ඒ ඒ නම මහාන වෙලා තියන්නේ අපේ පොත් කියවීමෙන්මයි. මහාන උනේ නම් වෙන ජනකයි නමුත් එතනින් අපිව සොයාගෙන මෙතන ඇවිල්ලා දැන් අපිව ඇසුරු කරගෙන අපේම ආචාර්ය ස්ථානයේ හිටවාගෙන දැන් 12 අවුරුද්දක් විතර වැඩ කරලා තියෙනවා. ඒ ශාසනාවතරණයේ වගේ පොත්වලින් නොයෙකුත් අලුත පැවිදෙන සාමණේර මේ වික්ෂුන් වහන්සේලා උගා ප්‍රයෝජන ලබාගෙන තියෙනවා. දැන් නායකහාරෝ ඒ පිළිබඳව කල්පනා කරන නායකයන්ට ගොඩාක් ලොකු සතුටක් ඇති වෙන ඇති මේ ලියාව පොත් නිසා නායකයා මොනවද කියන්නේ කියන. ඒ ගැන ලියාව පොත් එක ගැන නම් මට මේ දැන් තමයි සතුටක් තියෙන්නේ. ඔය ශාසනාවතරණය කියන පොත ලියන කාලේ මම ලිව්වේ කවුරුවත් පිළිගන්නේ කියලා හිතාගෙන නෙවෙයි. මුලින් මුද්‍රණය කරන පොත් එකත් විකුණන්න පුළුවන් වේද කියලා සැකේ තමයි මට ඒ කාලේ තිබෙන ශාසනාවතරණය ගැන. ඒ මොකද ඒ තරම් උන්නාසලා නමඩ ගිහිල්ලා හිටියේ. ඔය විදිහේ පොත් තියෙනවාටවත් සමහරු කැමති නැහැ. ඒ නෝත් ඒ පොත දැන් බොහෝ දෙනෙක් පිළිගන්න තියෙනවා දැන් හතර වාරයක්ද කොහෙද මුද්‍රණය වෙලා තියෙනවා. ඒ නායකහාරෝ නිසා දැන් මේ රේරුකානේ ගම හුඟක් ප්‍රසිද්ධ වුණා. ඔව්. ලංකාවේ පමණක් නේ ලෝකේ නොයෙකුත් රටවල. නායකහාරනේ මේ රේරුකානේ පිළිබඳව ප්‍රසිද්ධ වීම පිළිබඳව නායකහන්ට කිසියම් සතුටක් ඇති. ඒ පිළිබඳව මොකද කියන්නේ? ඒක අපේ ගම බොහොම සුළු ගමක්. ප්‍රධාන මාර්ගයකට අහු වෙලත් නෑ. ඒ ගම තියෙන ස්ථානය පිළිබඳව කියනවනම් එනනම් දැන් මේ පොකුණේට හන්දියේ ඉඳලා මේ කොළඹට යන මාර්ගයක් තියෙනවනේ ඒ කොළඹට යන මාර්ගයෙන් ගියත් ටිකක් මේ මේ වම් අත පැත්තට හැරිලා හැතක් මන් දෙකක් ගියාමයි හම් වෙන්නේ අනෙක් අතට මේ පානදුරා පාරේ ගියත් ගැවණි ගමෙන් මේ දකුණු අතට හැරිලා හැතක් දෙකක් විතර ගමන් කරාමයි ඔය ප්‍රධාන පාරවල් දෙකෙන් එකකටවත් අහු වෙලා නැහැ. ඒ නිසා ගම අප්‍රසිද්ධ ගමක් රේරුකානේ චන්දීමල මහානායක හඳුරන් වහන්සේ මුණ ගැහෙන්න අපි පොකුණු විට පන්සලට ගියාම අපිට හම්බ වුණා උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය හාඳුරු කෙනෙක් හේන්ගොඩ ගරු කල්යාණ ධම්ම හාඳුරන් වහන්සේ. අපි උන්වහන්සේ සමග සාකච්ඡා කරා මම විශේෂයෙන්ම උන්වහන්සේගෙන් ඇහුවා මේ රේරුකානේ නායක හාඳුරු ආශ්‍රයයට වැටිලා උන්වහන්සේගේ ශිෂ්‍යෙක් වෙලා එකට ආශ්‍රය කරලා අවුරුදු 55ක් විතර කාලයක් උන්වහන්සේ පිළිබඳ තොරතුරු දන්නවා. එනිසා මේ කාලය තුල පේරුකාණේ මහානායක හඳුරන්ගේ චරිතයේ විශේෂ කැපිපෙනෙන ලක්ෂණ මොනවද කියලා? නායකහරු බොහොම අල්පේච්ඡ පුජ්‍යලයක් බලාපොරොත්තු බොහොම අඩුයි. දායකෙන් ඉවත් කායින්වත් ඉල්ලන්නේ නැහැ. ඉල්ලීමෙන් සම්පූර්ණයෙන් තොර පුජ්‍යලයක්. අපි දන්න කාලේ ඉඳලා කායින්වත් මොකක්වත් ඉල්ලන්නේ නැතුව ලැබිච්ච දෙයකින් සන්තෝෂ වෙලා ජීවත් වන්නා වූ කෙනෙක් නායකහරු. ඒ වගේම Tamanට අනුභව කිරීම සඳහා කියලාවත් ඉස්සර ඉඳලම යමක් එහෙම අමුතුවෙන් හදන්නේ නැහැ. දායකයන්ගෙන් ලැබිච්ච දෙයකින් තමයි යැපෙන්නේ. මුල් කාලවල පින්ඩපාති කිල්ල යපුණා. ඊට පස්සේ ඉතින් දායක දෙන ඒ දෙයක් ලබාගෙන ඒ තාලෙන් තමයි ජීවත් වුනේ. මොන ක්‍රියාවක් සම්බන්ධයෙන්වත් දායකයන්ට කියලා ඉල්ලා ගැනීමක් සිදු නැහැ. අත වශයෙන් අපි දන්න කාලේ ඉඳලා අද දක්වාම. දායකහඳුව මේ කම්පා වෙන්නේ නැති කෙනෙක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එකපාරට කම්පා වෙන ගතියක් හැම කෙනෙකුටම වගේ තියෙනවා. ඒ කම්පාව නායකහඳුන්ට නැහැ. සාධක හැටියට කීපයක් කියන්න පුළුවනි. නායකාරෝ දැන් අවුරුදු 40ට උඩින් සිද්ධ වෙච්ච සිද්ධියක්. මෙහෙම බුදියාගෙන හිටියා. බුදියාගෙන ඉඳද්දී උඩින් ගැරන්ඩියක් කරන එක පාට පපෝදෙක. උඩි වැලියට බුදියාගෙන ඉඳද්දී ගැරන්ඩියක් කරනවා. අපිට එහෙම වැටුනොත් එහෙම අපි කෑ ගහගෙන මේක නැගිලා නායකාරේ මොකක්වත්ම නැහැ. ඒක යනකම් එහෙමම අතපයවත් හොල්ලන්නේ නැතුව එහෙමම හිටියා. ටිකැසීමක්. ගැසීමක්. ඒ தත්ත්වේ නායකාරන්ට තියෙනවා. ඉතින් ගැසීමක් නැත්නම් ටිකැසීමක් නැහැ කියන එක ලොකු දෙයක් මේ බඳු අවස්ථාවල. ඉතින් දැන් අද ඉන්න තත්ත්වය දිහා බැලුවාම නායකාරු දැන් අත් දෙකත් අන්ධ වෙලා අවුරුද්දකට විතර කිට්ටු වෙනවා. කන් ඇහෙන්නෙත් නැහැ. නැගිටින්නත් බෑ. තනිය මොකක්වත් අවුරුදු තුනක්. එතකොට මොකක්වත් කරන්නත් බෑ. එහෙම තියෙද්දිත් නායකාඳුරු කිසිම කම්පාවක් නැතුව කියන්නේ කේන්තියක් නැතුව. කේන්තියක් නැතුව ඉන්නවා කියන්නේ ලොකු දෙයක්. වයසට යනකොට ගාඩ දෙනකොට කේන්තිලා ආශ්‍රය කරන්න බෑ. නායකහනට එහෙම කේන්තියක් නැහැ. ඒ සාධකයක් ඇරෙදි කිව්වොත් මේ ළඟදි දවසක් ওই බැල් එකයි කරලා තියෙන බැල් එක ගහනවා. බැලේ ගහපු වෙලාවේ කවුරුවක්වත් නැහැ. මොදේ නැහැ කරන්ට් එක තියලා නැහැ. ඉතින් නායකාරයෝ දන්නේ නැහැ. බැලේ ගහ කවුරුත් නැහැ. දෙපාරක් කිව්වා නැහැ. තුන්වෙනි පාරේ කිව්වා නැහැ. ඉතින් එතන ඉඳලා කල්පනා කළා කිව්වේ මේ පංචස්කන්ධයේ තියෙන ආදීනවයක් මේක. මේ කොන විදිහට මේක ක්‍රියාත්මක වෙන්නේ ඒක පංචස්කන්ධයේ ආදීනවය. ඒ විදිහට අනිත්‍ය පිළිබඳව මෙනෙහි කළා මිසක කෙනෙක් පිළිබඳව මේගොල්ලෝ මට කලකන්නේ එන්නේ නැහැ. එහෙම හැඟීමක් එන්නේ. අන්න ඒ විදිහේ තත්ත්වයක් තියෙනවා. ඒ විදිහේ තත්ත්වයක් තියෙන මානසික තත්ත්වය දිනු වෙලා තියෙනවා. ඒ විදිහේ දිනුවක් තියෙනවා. මොකද නායකහරු කොයිලාක කම්පණයකටපත් වෙන්නේ නැහැ. දැනුත් රේරුකාණේ චන්දීමල මහානායක හඳුරන් වහන්සේට අපෝපස්ථාන කරගෙන උන්වහන්සේගේ ශිෂ්‍යෙක් විදිහට එහි කටයුතු කරන කිරිවරුවේ ධම්මානන්ද හඳුරන් වහන්සේ අපිට මුණ ගැහුණා. මම ඇත්ත වශයෙන්ම පැවිදි වුණේ අපේ නායක මාහිමිපාණන් වහන්සේගේ බණ පොත් කියවලා මගේ යාළුවෙකුගෙන් එක දවසක් පොත් කීපයක් හම්බ වුණා. එයින් අභිධර්ම මාර්ගයේ පොත කියවුවා මම මුලින්. එතෙන්දි මට ධර්මයේ ගැන විශාල පැහැදීමක් ඇති වෙලා වරින් වර මේ පොත් මෙහිම්ම ගෙන්නලා පොත් වැඩි හරියක් කියෙව්වා. අවසානයේ සාසනාව තරණේ කියෙව්වම මට හිතුණා පැවිදි වෙන්නට. දෙවනි වතාවේ කිව්වම කොහොමද ගිහිගේ අතහැරලා පැවිදි වෙන්නටම කල්පනා කළා. එහෙම කල්පනා කරලා ඒ මම ගුරු වෘත්තියත් කරමින් හිටියේ. ඒ ඉන්න අතර ටැංගොඩ රජමහා විහාරස්ථානයේ විබිලි තියෙන මහණ වුණා. විද්‍යා ගුරුවරයෙක් වශයෙන් අවුරුදු 8ක් විතර වැඩ කළා. ඒ සේවය කරමින් ඉන්න අතර තමයි මේ පොත්පත් කියෙව්වේ. ඊට පස්සේ එක දවසක් අවුරුදු 3ක් විතර මහාන වෙලා හිටියා ඉගැන්වීමත් කළා එක දවසක් මට හිතුණා මට මේ ධර්මයේ ඉගැන්වූ නායක හාමුදුරන් වහන්සේට උපස්ථාන කරන්න යන්න ඕන කළගුණ සැලකීමක් වශයෙන් එහෙම කියලා මම ඒ රස්සායමුත් අයින් වෙලා අර දැන් කල්ලන්ද මහාඳුරන් වහන්සේ කියපු විදිහට මෙහි ආවා ඒ එනකොට මම නායක හාමුදුරුවෝ ගැන කලින් පොඩි පරිේශනයක් කළා පරීක්ෂණයක් කළා ඒ පොත් තුලිමුයි මම කල්පනා කළා මුන්වහන්සේ බොහොම බුද්ධිමත් කෙනෙක් විදිහට මුලින්ම මට හිතුනේ ඒ විදිහට ඊළඟට පොත් ටිකක් කියවගෙන යනකොට මුන්වහන්සේ මේ අනිත් අයට පොත් ලියලා තියෙනවා වගේම Taman තුල ධර්මයේ තියාගෙන ලියපු කෙනෙක් කියලා මට කල්පනා වුණා. ඉතින් ඒ විදිහට පොත් කියවන්න කියවන්න ඒක හරියටම ඒත්තු ගියා සමහර පොත් ලියවලා ලියලා තියෙන අවුරුදු බැලුවම ඊට පහු වෙලා තියෙන පොත් දිහා බැලුවම විශාල වශයෙන් ඒ වගේ දැනීමේ දියුණුවක් තියෙන බව මට පේනවා. ඉතින් ওই විදිහට මම තීරණය කරගෙනයි මෙහාට ආවේ. ඒ ඇවිල්ලා දැන් අවුරුද්දේ වගේද මේ පොකුණු විට පන්සලට ආවේ? පොකුණු විට පන්සලට ආවේ 1980 අගෝස්තු 27 වෙනිදා. දැන් අවුරුදු 12ක් විතර දැන් අවුරුදු 12ක් වෙනවා ලබන 27 වෙනිදාට. දැන් මෙන්න මෙහාට පන්සලට ඇවිල්ලා දැන් නායකහන් ළඟ ඉගෙන කියාගත්තද එහෙම නැත්නම් නායකහන්ට අපෝපස්ථාන කරගෙන ඒ කටයුතු අප උපස්ථානක් කළා. එතකොට විශේෂයෙන් නායක හාමුදුරන්ගෙන් මට දැනගත යුතු ධර්මයන් විශේෂයෙන් මං තාමත් ඉගෙන ගනිමින් ඉන්නේ. දැන් උනත් නායක හාමුදුරන්ගෙන් යමක් ඇහුවම පැහැදිලි කරලා දෙනවා විශේෂයෙන් ওই භාවනා පිළිබඳවල් තියෙන ධර්මයේ ඇත්ත වශයෙන්ම බොහෝ දුරට නායක හාමුදුරන්ගෙන් පිරිසිදුව දැනගන්නට මට අවස්ථාව ලැබුණා මේ පැමිණීමේ. ඔව් මට හිතුණා විශේෂයෙන් දැන් මෙතන මේ ස්ථානයට ආම නායකහරු බොහොම වයෝවෘද්ධයි. උන්වහන්සේගේ ඇස් පේන්නේ නැහැ. කන් ඇහෙනොත් අඩුයි. උන්වහන්සේගේ මේ අපපස්ථාන කටයුතු කරන්න ගියාම කොහොමද? ඒ කටයුතු වල කිසිම අඩුවක් නැතුව බොහොම හොඳට ඒ කටයුතු කරනවා කියලා උන්වහන්සේ ප්‍රකාශ කරා. ඒවා පිළිබඳව මොකද ඔබ වහන්සේ හිතන්නේ? බොහොම කියන්නේ පිය කෙනෙකුට මේ මව් කෙනෙකුට කරන ගෞරවය වගේ එහෙම ගෞරවයක් කරමින් ඇත්ත වශයෙන් නායක හාමුදුරුවෝ එදා දැන් අවුරුදු 12කට ඉහතදී දකින්නකොට මට ඇතිවෙච්ච පැහැදීම දිනෙන් දින වැඩි වුණා මිසක් කිසිම අඩුවක් උනේ නැහැ. ඒකට හේතුව නායක හාමුදුරුවන් තුල අපිට දකින්න අගුණයක් මේ දක්වාම ලැබුණේ නැහැ. දැන් අපි කල්පනා කරලා බැලුවොත් දැන් S2 නොපෙනී අවුරුදු 3ක් වුණා. දැන් අවුරුදු 4ක් වෙනවා ඔත් පොළට වැටිලා. ඔය කාලය තුල වෙනකොට සාමාන්‍යයෙන් බොහෝ දිනකට අප උපස්ථාන කරන්න අමාරුයි. නමුත් නායක හාමුදුරන් වහන්සේට කිසිම අමාරුවක් නැහැ. උන්වහන්සේ කොයි වෙලාවකවත් මොනතරම් චිත්තපී නැත්තම් ලෙඩ දුක් වුණත් කෝප වීම මුකුවත්ම නැතුව බොහෝම සතුටු සිතින් යුක්තවයි වාසය කරන්නේ. ඉතින් ඒකෙන්ම පේනවා අර කල්ලන්ද මහඳුරෝ ප්‍රකාශ කළා වගේ පුදුම විදිහේ මානසික දියුණුවක් තියෙන කෙනෙක් වශයෙන්. ඉතින් ඒ නිසා මේ අප උපස්ථාන කටයුතු කිසිම අපහසුාවක් නැතුව කරුණාවෙන් කරන්න නිරන්තරයෙන් හිත ඇති වෙනවා. මම හිතන්නේ දැන් මොකද අපි අසන්නන්ට මේ වගේ දේවල් වලින් යම් කිසියම් පණිවිඩයක් දෙනවනම් හාමුදුරුවෝ මොකද කියන්නේ? කියන්නේ මොකද ගෙවල් වල වයසට යන අම්මලාට තාත්තලාට අපෝපස්ථාන කරන්න සූදානම් වෙන සමහර දරුවන්ට මේකලක් යනකොට ඒවා එපා වෙනවා වගේ පේනවා සමාජය දිහා බලනවා. ඒ නිසා මේ කිසිම පණිවිඩයක් දෙනවනම් මොනවද කියන්නේ? ඇත්ත වශයෙන් තතහ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ප්‍රායෝගිකව ඇසුරු කරනවා නම් මේ ජීවිතේ මොකද්ද කියන தත්ත්වය වටහා ගත්තම ඒ වාගේ தත්වයකටපත් උනත් දැන් කවුරු හරි Tamanට අපෝපස්ථාන කරනකොට එයාගේ හිත නොරෙදී ඒක කරන්නට පුළුවන් ශක්තියක් ඇති වෙනවා. අපි මේවා සියල්ලම අනුන් කළ යුතුයි නැත්නම් අපිට සියලු දෙනාම අනුකූල විය යුතුයි කියලා තමයි මේ ලෝකේ සලකන්නේ. ඉතින් අපි ලෝකයට අනුකූලව ජීවත් වෙන්නට පුරුදු වුණොත් එහෙම බොහෝ දුරට ඒ தත්ත්වයන් මගහැරිලා උපකාර කරන අයටත් ඒ කරන උපකාර ලබන අයටත් සියලු දිනාටම සැනසීමේ ඒවට මූණ දෙන්න පුළුවන්කම තියෙනවා කියලා දෙන්න පුළුවන් පණිවිඩය. දැන් අපි මේ සියල්ලම අතහැරලා මුළු ජීවිත පරිත්‍යාගයෙන් මේක කරන්නේ ගුණය සලකගෙන. ඉතින් මේ වගේ මහා ගුණවන්තයෙකුට මහා ධර්මදරයන් වහන්සේ නමකට මේ මුළු ලංකාවේ අද අස්සක් මුල්ලක් නැහැ. මුන්වහන්සේගේ පොතපත කියවලා පැමිණෙන ජනය දිහා බැලුවම මුන්වහන්සේගෙන් ඇති වෙලා තියෙන විශිෂ්ට තේවය කොයි විදිහටවත් මට නම් ජීවිත කාලෙ කිව්වත් ඉවර කරන්න බෑ. ඒ මොකද සමහර අය කියනවා ඇවිල්ලා හාමුදුරුවනේ අපි බොහෝම සවුත්තු මිනිස්සු ඉස්සර නුඹ වහන්සේගේ පොතපත කියවලා තමයි අපි මේ මිනිස්සු වෙලා ඉන්නේ, මිනිස්සු වෙලා ඉන්නේ. තමන්ගේ ජීවිතයට ලැබිච්ච සැනසීම මේ විදිහට පුදුම විදිහට ප්‍රකාශ කරනවා. සමහර අය දැන් නායක හාමුදුරුවෝ නම් 100 ගාණක්වත් දහස් ගාණක් ඒ වගේ ස්තුති කරලා ලියුම් එවලා තියෙනවා. මෙතෙන්ට ඇවිල්ලත් තමන්ට ලැබෙන සැනසීම මේ ජීවිතේට ධර්මයෙන් ලැබිච්ච සැනසීම නුඹ වහන්සේ නිසා ලැබුණා අපි නුඹ වහන්සේ නිසායි බුද්ධාගංකාරය වුණා කියලා කියනවා. ඉතින් ඒ වගේ විශිෂ්ට සේවයක් කරපු Taman තුලත් ඊටාම හොඳට නිවැරදිව ධර්මයේ තියාගෙන ඉන්න මේ වගේ මහා සංඝ පීතෘන් වහන්සේ නමකට උපස්ථාන කරන්න ලැබීම මහා භාග්යක් කියලා මම සලකනවා ඇත්ත වශයෙන්. අද සසුන් කෙතින් ඔබ හමු වුණේ පොකුණුවිට විනයාලංකාරාම අධිපති සාහිත්‍ය චක්‍රවර්ති පඬිත ප්‍රවචන විසරද මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට තවත් දිගු කලක් සම්බුද්ධ ශාසනයටත් රටටත් සේවයක් කරන්නට ශක්තිය ධෛර්යය දෙවි පිහිටෙන් තෙරුවන් සරණින් දිගාසිරි ලැබේවයි අපි ප්‍රාර්ථනා කරනවා. නායකහරුනි අවසරයි. ආ හොඳයි. ඔය හැමදෙනා සුවපත් වෙත්වා හැමතෙම නිවන් සම්පත් ලැබේවා. වහන්සේ පිළිබඳව බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහේපාණන් වහන්සේ මෙසේ අදහස් දක්වති. අදින්නා වූ උත්තර භික්ෂුන් වහන්සේ අතුරෙහි අග්‍රස්ථානයෙහි වැජමෙන ධර්ම විනය ඥානය ඇතින් ඉතාම ශ්‍රේෂ්ඨ ස්ථානයක වැජමෙන මහෝත්තමේ එසේම ශික්ෂාකාමීත්වයෙන් කාටවත් දෙවියන් වෙන තරම් ඉතාම සත්‍යනක ඉන්න කෙනෙක් තමයි මේ රේරුකාණේ චන්දමිල මහා නායක පිරන් වහන්සේ. උන්වහන්සේ ලියාපු පොත් ටික පොත් රාශියක් ලියලා තිනවා. ඉතින් භාෂාවෙන් තරමත් සිංහල භාෂාව ඉගෙන ගත්ත කෙනෙකුට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඉතින් උන්වහන්සේ ලියාපු ඒ අභිධර්මයේ පිළිබඳ විනය පිළිබඳ අනිකුත් ධර්ම සූත්‍ර ධර්ම පිළිබඳ සංග්‍රහ මහා රාශියක් තියෙනවා. මේ පොත් ටික පමණක් අනික් වෙන මොනම පොතක්වත් නැතුව මේ රේරුකාණේ චන්දමිල මහානායක ස්වාමීන් වහන්සේ ලියාපු පොත් ටික විතරක් 10 12 පිටක් හොඳට කේවලා කේවලා හිතට ගත්තොත් අන්න ඒ තැනත්තා ත්‍රිපිටක පාළිය දැන් සිංහල ව්‍යාඛ්‍යා තියෙනවා ඒ ව්‍යාඛ්‍යාවක් යන්තම් අතට අරගෙන කියවනකොට ඒ සූත්‍රය කියන්නේ මෙන්න මේකයි කියන ඉතාම හොඳට වටහා ගන්න පුළුවන් වෙන අටුවාරෝ ටීකාවක් නැතුවට රේරුකාණේ නාහිපාණන් වහන්සේ 1987 ඇසළ පුර පසළොස්වක පොහෝ දින පැවැත් වූ ධර්ම දේශනාව පොහොය දවසක් වෙලා තියෙන ඇහෙනවා මේ පින්වතුන්ට මොකවත් කියන්න ඕනයි කියලා අදහස් කළා අද ඇසල මස පසළොස්වක් බොහෝ දින මේ ඇසල මස පසළොස්වක් බොහෝ දිනයි කියන එක බෞද්ධයන් විසින් විශේෂයෙන් සැලකිය යුතු පොය දවසක්. ඒ මක්නිසාද කියලා කියනවා නම් දැන් බුදුරජාණන් වහන්සේ මව් කුසයෙන් පිරිසිදු දිහිවුණු දවස බුදුුණු දවස පිරිනිවන් පෑ දවස වෙසක් දවස වෙසක් පසළොස්වක් බොහෝ දින වෙසක් පසළොස්වක් බොහෝ දිනයෙන් දෙමසකට පසු තමයි මේ ඇසව පෝය ලබන්නේ ඒ වෙසක් පසළොස්වක පෝයටත් වඩා විශේෂයෙන් සැලකිය යුතු දිනයක් හැටියට කිය යුතුයි මේ ඇසර පෝය. ඒමත් නිසාද කියලා කියනවා නම් සිද්ධාර්ථ කුමාරයන් මව කුස පිළිසිඳ ගත්තේ. මහා මායා දේශයේ කුස පිළිසිඳ ගත්තේ ඇසල පසලොස්වක් එකයි. සාරා සංඛේය කල්ප ලක්ෂය යනාදී වශයෙන් අතිදීර්ඝ කාලයක් මේ දුක් විඳලා පෙළම පුරලා මේ ලෝතර බුදු බව ලබා ගන්නේ කොමකටද කියලා කියනවා නම් මේ ලෝකයේ සසර දුක් විඳින්න සිටින සත්ව සමූහයාට ඒ දුකෙන් නිදී නිවන් සම්පත ලබා දීම සඳහායි ඒ සඳහා ධර්ම දේශනා පැවැත්වීම තමයි ලෞතුරාවදොයේ ප්‍රධාන කාරණය පරමාර්ථය. ඉතින් අප ගෞතම බුදුරජාණන් වහන්සේ වෙසක් වුණු පොහෝ දිනයේදී ලෞතුරා බුදු බවට පැමිණියේ නමුත් ඒ දිනයේ උන්වහන්සේ විසින් ලෝට යම්කිසි යහපතක් කරන්නට යෙදුනේ නැහැ. ලෝට යහපතක් නොකරයි කියන්නේ යම්කිසි ධර්ම දේශනාවක් කළේ නැහැ. ඊළඟට එන 15ක පොහොය පොසොන් 15ක දිනෙහි එසේම යම් කිසිවක් තථාගතයන් වහන්සේ කළේ නැහැ. වෙසක් පුණු පොහොය දිනෙහි බුද්ධත්වයට පැමිණිලා අතවෙනි සතියේදී බුදුරජාණන් වහන්සේ ඇසව මස පුරපසවස්සක් පොහෝ දිනෙහි තමයි උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව කරන්නට යෙදුනේ ඒ බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනයයි මහා බ්‍රහ්මරාජයාගේ ආරාධනයෙන් බරණස ඉසිපතනාරාමයට වැඩම කළා හිට පස්වග තාපසයන් පස්වග තාපසය කියලා කියන්නේ සිද්ධාර්ථ කුමාරයන් අර දුෂ්කර ක්‍රියා කරන්නා වූ කාලයේ උන්වහන්සේට උදව් කරපු තාපසවරුන් පස් දෙනෙක් හිටියා. කොණ්ඩඤ්ඤ භද්දිය වප්ප මහානාම අස්සජි කියලා. ඒ බුදුරජාණන් මේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ දුෂ්කර ක්‍රියාව කරලා ඒ දුෂ්කර ක්‍රියාවෙන් ලෞතර බුදු බවට නොපැමිණිය හැකි බව තේරුම් අරගෙන දුෂ්කර ක්‍රියාව උන්වහන්සේ අත්හැර දැම්මා. දුෂ්කර ක්‍රියාව අත්හැර දැම්මයින් පසු ඒ තාපසවරුන් පස් දෙනා <clears throat> දැන් ඉතින් මෙයාට බැරි වෙලා මෙයා කරගෙන ආවීරියය ලිහිල් කරලා අත්හැර දැම්මා දැන් ඉතින් මෙයා ගැන බලාපොරොත්තුෙන් හිටියේ වැඩක් නැත කියලා සෝදිසත් අත්හැර දමලා